ඉරිදා සංග්‍රහය ඉරිදා සංග්‍රහය ස්වභාවික ගීතයේ මధుර අර්ථ සහ රස භාව විමර්ශනය කරන ඉරිදා සංග්‍රහය ඉදිරිපත් කරන්නේ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ සමාජ විද්‍යා හා මානව විද්‍යා අධ්‍යනාංශයේ ආචාර්ය ප්‍රනීත් අබේසුන්දර නානත්ත කායා නානත්ත සංඥා යනුවෙන් පාලි පාඨයක් බුදුදහමෙන් අප ඉගෙන ගත්තා. නොඑක් මිනිසුන් නොඑක් ශරීර කෝපන නොඑක් මනසවා විවිධාකාර වූ සංඥාවල ලෝකය විවිධාකාරයි. ලෝකය නිරන්තරයෙන් වෙනස් වීමකට භාජනය වෙනවා. ඒ මනුස්ස ලෝකයේ අධ්‍යක්ීම් තමයි ගීතයට ගෙනින් ඒවා රිද්මයානුකූලව ප්‍රතිභාන්විතව සංගීත කලාකරුවන් සාහිත්‍යකරුවන් ඊයකට නංවනවා. ගීතය සාමූහික ප්‍රයත්නයක්. ඒ බඳු හොඳ ගීතවලට අපි කියනවා සුභාවිත ගීත හැටියට. සුභාවිත සුභාෂිත සුලාලිත ගීතයක රසවත් අත්දැකීමකට නිමින්නට ඔබට ආරාධනා මේ ඉරිදා සංග්‍රහයයි. උද්දේශ, නිද්දේශ, පටිනිද්දේශ යනුවෙන් සංකල්ප තුනක් බුදුදහමේ දැක්වෙනවා. දැනුමට ආවේනික ලක්ෂණයක් ඒ උද්දේශ යනු සංක්ෂිප්තව දැක්වීම. නිද්දේශ යනු කෙටියෙන් හැඳින්වීම. පටිනිද්දේශ කියලා කියන්නේ විස්තර කිරීම. එහි අර්ථ ඇතුළත් ලෙස ගැඹුරින් විස්තර කිරීම. ගීතයක් සාමාන්‍යයෙන් මිනිත්තු 3ක් 3මාරක් 4ක් වැනි කාලයක් තුලයි විකාශය වන්නේ. ගීතයක ආකෘතියක් තිබෙනවා. අපේ මේ නූතන ගීත ආකෘතිය ඇඩ ගැහෙන්නට ඉතිහාසයක් පැවතුණා. ටාගෝර් තුමාගේ ගීත කලාව එක පැත්තකින් නෘත්‍ය ගීත තව පැත්තකින් අපේම වූ ගැමි කවි නාඩගම් ඇතුළු ගැමි සංස්කෘතියෙන් ලද අත්දැකීම් තව පැත්තකින් මේ සියල්ලම එකට එකතු වී ඉන්දියානුවේ සංගීතය ඉගෙනගත් බොහෝ කලාකරුවන්ගේ පැමිණීමත් සමග අපේ ගීත නිර්මාණය වූවා. ඉරිදා සංග්‍රහයට ඒ අනුව අප තෝරා ගන්නවා ගීතය. මේ ගීතය රචනා කළේ සුනිල් තරත් පෙරේරා කවියා දීපද රචකයා විසින් මේ ගීතය සංගීත වස්තුවේ අනුව නිර්මාණය කරන ආචාර්ය රෝහිණී සංගීතවේදියා විසින් ගීතය ගායනා කළේ ගුවන් විදුලියට මුලින්ම සෝමදෙවික ජයමහා ගායන වේදිකාව Thank you. මහා වරුසාවට පසුව නැගින සඳ පිනටාටත් වැඩියෙන් හෙළියයි නෝකාඩුවට පසුව ඔබේ වත එළියට වැඩියෙන් හෙළියයි මහවරුසාවත පසුව නැගින සඳ පෙනසාටත් වැඩියෙන් හෙළියයි නෝකාඩුවට පසුව ඔබේ වත එළියට වැඩියෙන් හෙළියයි අප හදවත් බැඳි සොඳුරු තෙනේ අදනු දකින්න ඔබ හෙට දකින්න තුරු මඟ බලමින් මා සිත ලසවේ මහවරු සාවත පසුව නැගින සඳ සෙනගාටත් වැඩියෙනි එළියයි නෝකාඩුවට පසුව ඔබේ වත එළියට වැඩියෙන් එළියයි Thank you. ඔබ මට හමුණ මල් බරමාවත වෙනදාටත් වැඩියෙන් සුවඳයි විතකදි නැතුණත් සැකවිය සෝකය පිළිතුරු සෙනෙහස හද උතුරයි මහවරුසාවත පසුව නැගින සඳ වෙනදාටත් වැඩියෙන් එළියයි නෝකාඩුවට පසුව ඔබේ වත එළියට වැඩියෙන් එළියයි මම කවුරුන්ද මා ඉන්නේ කොහේද මා මෙහි කරන්නේ මොනවාද? පුද්ගලයෙකු තම ජීවිත කාලය තුළ බොහෝ අරගල කරනවා. ඒ අරගල තුන් ආකාරයකට සිදුවෙන බවයි කියවෙන්නේ. සබාධමට එරෙහිව, Taman අනිකාට එරෙහිව, ඒ වගේම Taman Tamanට එරෙහිව ඒ අරගල තුන කරනවා. මම කවුරුන්ද? මා ඉන්නේ කොහේද? මා මෙහි කරන්නේ මොනවාද? අර මුලින් කියූ කාරණා තමන් ප්‍රත්‍යවේක්ෂා කරනවා නම් පසක් කර ගන්නවා නම් ඒ ප්‍රඥාවන්තේ ಗುಣධර්ම සහිත ලෝකයක් ඉදි කර ගන්නට ප්‍රඥාවන්තේ වෙහෙසෙනවා. ඒ බඳු ගමනකදී ශ්‍රද්ධාව, භක්තිය වැදගත්. ಭಾರತೀයයන් භජන් ගීත ගායනා කළේ ඒ භක්ති යෝග පිහිටුවා ගනිමින්. මේ භජන් ගීතය අනුරාධා පෞද්ගල් විසින් ගායන ලද්දා. මෙය විශ්නා භජන ගීතයක් හැටියට හඳුන්වන්නට පුළුවන්. සංග්‍රහය ඉරිදා සංග්‍රහය තේරවාදී බුදුදහම ශ්‍රී ලංකාවේ භික්ෂුන් වහන්සේලා ඉතිහාසයේ සිටම තම දිවි නොතකා ආරක්ෂා කරගෙන පැමිණුණා. නූතනයේ මහායානය, තන්ත්‍රයානය ආදී විවිධාකාර ශෛලීන් සම්ප්‍රදායන් ශ්‍රී ලංකාවේ බුදුදහමට පැමිණ තිබෙනවා. බුදු සසුන ඇතැම් අවස්ථාවල විකෘති දවනවා. මේවා පිළිබඳ කල්පනා කළ එක් කලාකරුවෙක් ගමක ජීවත් වෙනවා. ඔහු රෝහණ බද්දකේ. මේ කලාකරුවා බුදු සසුන ආරණ්‍ය සේනාසන එහි වැඩ වාසය කළ හාමුදුරුවෝ ගැන ඉතාම මනරම් කවියක් දීපද රචනයක් කළා. එයට තනුවක් යොදා ගායනා කළා. ඒ ගීතය ගායනා කරන්නට රෝහණ බද්දගේ කලාකරුවාට දීපා ජානකී නම් ගායන ශිල්පිනිය උපකාර කරනවා. සම්මානේ කඳු ඇති කරේ තිබුණා සේනාසනේ අපේ පිනටම පහළ වුණාසේ සිල්වත් වූවේ පොඩි හාමුදුරුවෝ බුදු සමිඳුන්ගේ සෙවණැල් ලකුසේ පිටු සිඟවිල් වැඩියා ගෙන් ගෙට කරුණාවෙන් සිත තනහා

මල සෝදා ගහම් දෙසුවේ පොඩි හාමුදුරුවෝ නොපෙනී සැඟවුණු තරු කැකුලක්සේ සමවර දා වැහිලා හිමයට සත්පුර සම්බරු සිසු පිරිහි අනේ වන්දි වීර අනේ එදා දිතේ සම්මානේ කඳු ඇති වන අරණේ තිබුණා ඒ රාසයේ නම් වූ මහාචාර්යවරයෙක් සිටිනවා ඇමරිකාව. ශාස්ත්‍රී මහාචාර්යවරයා මනෝවිද්‍යාවට උපන් අපං කම් දක්වන්නේ. ලෝකී බොහෝ මිනිසුන් හරිම පීඩණයෙන් ආතතියෙන් වෙලෙනවා. මේ ආතතිය නිමා කරගන්න, එය අඩු කරගන්නට එක්තරා වැඩසටහනක් ඒ විශ්ෂය විසින් නිර්මාණය කොට තිබෙනවා. ඔහු කරන්නේ ජම්ගම දුරකථන, ටැබ් යන්ත්‍ර, කම්පියුටර්ස් මේවා සියල්ලම ඉවත දමා Taman හමුවට එන ඊඩාවට පත් වූවන් රැගෙන වනාන්තරයට ගමන් කරනවා. ඒ වනාන්තරයේ කුරුල්ලන්ගේ ශබ්ද අසමින් ගංගාවල ගලා යන බස යන නදීන් වල මේ ශබ්දයට සහන් දෙමින් ගස් කොළන් අතර වදිනවා. සාන්ත ජෝන් ගංගදිහා විනාඩි 40ක් විතර බලාගෙන ඉන්නට දෙනවා. ඊට පස්සේ නැවත යන්ත්‍රෝපකරණ වලින් පරීක්ෂා කොට බලනවා මිනිසුන්ගේ ආතතිය, පීඩනය, කරදරය කෙසේද ඉවත් වී ගියේ කියලා. මේ අත්දැකීම් නිසා මයින්ඩ්ෆුල්නස් නම් වූ වැඩසටහන ලෝකයේ දියත් වෙනවා. මයින්ඩ්ෆුල්නස් කියා කියන්නේ එළඹ සිටි සිහිය. යෝනිසෝ මනසිකාරය. ඊට එකඟ කර ගැනීම අද අපිට මේක විශාල ප්‍රශ්නයක් බවට පත් වෙලා තියෙන කාරණයක්. මිනිස්සු හිත දුවන දුවන වාලේ දුවන්නට ගොහින් ඉවක් අමාරුවේ වැටිලා ඉන්නවා. මේ වාග්යා කල්පනා කළ කලාකරුවන් විවිධ නිර්මාණ කළා. එක් අවස්ථාවක රම්බණ්ඩා සෙනවිරත්න දලදා මාලිගාවට ගියා. යාළුවෙක් එක්ක ගිහිල්ලා වඳින්නට මල් අරගෙන යනකොට ඉතාම ලස්සන කාන්තාවක් සුදු ඇඳුමින් සැරසී දලදා මාලිගාවේ සිට බැසෙනවා මහපාරේ. ඔහුගේ යාළුවා කියනවා බලන්න ඇයද. ඇය රූපූප ජීවනය ජනපද කල්යාණ. ඇය හැමදාම දලදා මාලිගාවට මල් පූජා කරනවා. මේ කතාව ඇසූ රම්බණ්ඩා සෙනීරත්නට ඉහමොළ රත් වුණා, උතුර දකුණ මාරුණා කියලා ඔහුගේ භාෂාවෙන්ම ඔහු ලියා තිබෙනවා. ඔහු ඒ කම්පනය නිසා මේ ගීතයක් අතිශය ජනකාන්ත වූවා. ඒ ගීතය නිර්මාණය කළේ ආචාර්ය ප්‍රේමසිරි හේමදාසයන්ගේ සංගීතය. ගීතය ගායන්නේ අමරසිරි තීරිස් ගායන වේදිකා. Thank you. දැකගත් සඳහන් කළේ ළඟේ දලෝදහර අතකත් විතද සනියක් නැති නරුනේ නැහෙක් නැකම කියන වී සරණ ගන්නේ ලන්නේ සෙල්මන් කෙන දුත පුරා මේ කුටියට සිය මංගල ඔබේ දැස් දැකගත් සැලකල ලඟුනේ ලඟුනේ සිතක නිවන් දකින්නේ දෙවගමනන් පාරහන් ඔබද පරාචාරාවකි ඔබද කිසාවුතුමකි Thank you. කරන දෝෂ විඳින ලනුනේ අඳුරේ පව කරන තන එළිය රවල ලනුන් ලැබ පමණ ලොවට පෙළෙන ලයන පෙළෙන ලනුනේ කුරුදුකුත් වරදක් නැති වැරදි කාරණා අද විවිධා සංග්‍රහය ඉදිරිපත් කරන්නට තාක්ෂණික දායකත්වය ලබා දුන්නේ හරිදු දිසාන. ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ සංගීත අංශය වෙනුවෙන් ප්‍රදේශීය සේවයට විවිධා සංග්‍රහය නිෂ්පාදනය කළ තුෂාරා විතරේ ලැබෙනවා. අද ඉරිදා සංග්‍රහය ඉදිරිපත්කලේ ඒ ජනසම්ප්‍රදාය විශ්වවිද්‍යාලයේ සමිතිය සහ මානවික අධ්‍යාපන අංශයේ ආචාර්ය සෙන් අබිසහ